දසක නිපාතේට අයිති ဒုတိ ය අධම්ම කියන සූත්‍රය. අංගුත්තර නිකායේ දසක නිපාතේ ජානුස්සෝනි කියන වර්ගයේ තමයි මේ ဒုတိ ය අධම්ම කියන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ධර්ම සංගායනාවලදී සංග්‍රහ කරද්දී උන්වහන්සේ විසින් දේශනා කරන ලද සංඛ්‍යාත්මක වශයෙන් දේශනා කරන ලද කරුණු ඇතුළත් දේශනාවන් සියල්ලම අංගුත්තර නිකායට තමයි ඇතුළත් කරලා තියෙන්නේ. කරුණු 10ක් ඇතුළත් වෙන ධර්ම දේශනා නැත්නම් සූත්‍ර මේ දසක නිපාතයට ඇතුළත් කරලා එහි සංග්‍රහ වෙලා තියෙනවා සංග්‍රහ කරලා තියෙනවා ඒ ප්‍රථම සංගායන අවස්ථාවේදී. මේ සූත්‍රය තමයි අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් මාතෝරා ගන්නට යෙදුනේ මේ ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා. සද්ධාවන්ත පින්නතුනි අධම්මෝච භික්කවේ වේදිතබ්බෝ ධම්මෝච අනත්තෝච වේදිතබ්බෝ අත්තෝච අධම්මංච විදිත්වා ධම්මංච අනත්තංච විදිත්වා අත්තංච යථා ධම්මෝ යථා අත්තෝ තථා පටිපජ්ජිතබ්බන්ති කියන එක තමයි මේ සූත්‍රයේ තුලින් මා මාතෘකා වශයෙන් මේ පින්නතුන්ට මා දේශනා කරන්න තියෙන්නේ පළමු කොට පෙන්වතුනි මේ පාඨයේ අදහස මේ අත්තන්ට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අදම්මෝච භික්කවේ වේදිතබ්බෝ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා මහණෙනි ඔබ වහන්සේලා විසින් අධර්මය කුමක්දයි දැනගත යුතු බව දේශනා කළා. ඒ වගේම ධම්මෝච ධර්මයක් කුමක්ද කියලා දැනගත යුතු බව මේ දේශනාවෙන් දේශනා කළා. ඒ වගේම අනත්තෝච අනර්ථය කියලා කියන්නේ කුමක්ද කියන එකත් දැනගත යුතුයි. ඒ වගේම අත්තෝච අර්ථය කියලා කියන්නේ කුමක්ද කියලා දැනගත යුතුයි. එහෙමනම් පින්නතුනේ මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුව අපිට පැහැදිලි කරන කාරණාව තමයි ධර්මයේ කුමක්ද අධර්මයේ කුමක්ද අර්ථය කුමක්ද අනර්ථය කුමක්ද කියලා අපි හරියාකාරව දැනගත යුතු වෙනවා. ඒ වගේම අත්ථංච අනත්ථංච විදිත්වා අර්ථය කුමක්ද ඒ වගේම අනර්ථය කුමක්ද ඒ වගේම ධර්මයේ අනුකුමක්ද ඒ වගේම අධර්මයේ අනුකුමක්ද කියන මේ කාරණා හතර දැනගෙන යථා ධම්මෝ යථා අත්තෝ අර්ථය යම් ආකාරද ඒ වගේම ධර්මය යම් ආකාරද තථා පටිපජ්ජි තබ්බන්ති අර්ථය යම් ආකාරයක් විදිහටද තියෙන්නේ මේ ධර්මයේ තුල විග්‍රහ වෙන්නේ ඒ වගේම ධර්මයේ යම් ආකාරයකටද මේ ධර්මයේ තුල විග්‍රහ වෙන්නේ තථා පටිපජ්ජි තබ්බන්ති එසේ ඔබ වහන්සේලා පිළිපැදිය යුතුයි කියලා බුදුහාමුදුරුව වික්ෂුන් වහන්සේලාට මේ සූත්‍රය තුලින් දේශනා කරලා තියෙනවා. ඇත්තටම පින්නතුනේ මේ පාඨය තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා උන්වහන්සේට ආරාධනා කරලා බුදුහාමුදුරෝ මේ කෙටියෙන් දේශනා කරපු දේහි ගැඹුරු අර්ථේ දීර්ඝ අර්ථේ කුමක්ද කියලා දැනගත යුතුයි කියලා තීරණය කරනවා. එහෙම තීරණය කරලා මේ භික්ෂුන් වහන්සේලා පිරිස යනවා මහා කච්චාන හාමුදුරන් වහන්සේ හමු වෙන්න. මහා කච්චාන හාමුදුරන් වහන්සේ හමු වෙලා පැහැදිලි කරනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ කුමක්ද අධර්මයේ කුමක්ද අර්ථයේ කුමක්ද අනර්ථයේ කුමක්ද කියලා දැනගෙන ධර්මයට හා අර්ථයට අනුව පිළිපදින්නට කියලා දේශනා කළා. මොකද්ද මේකේ අර්ථය කියලා? ඉතින් ඒ යන අතරතුරේදී වික්ෂුන් වහන්සේලා අතර සංවාදිකුත් ඇති වුණා. මහා කච්චාන හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුහාමුදුරුවන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී තමන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ යම් අමාරු තැන් අපහසු තැන් වටහා ගැනීමට අමාරු තැන් තියෙනවා නම් උන්වහන්සේගෙන් දැනගෙන ਵਿਚාරා දැනගත්තට කමක් නැහැ කියන අදහස බුදුහාමුදුරුව පැහැදිලි කරලා තිබුණා. ඉතින් ඒ අදහසත් හිතේ ඇති කරගෙන තමයි ඒ කල්පනාව ඇති කරගෙන තමයි මේ භික්ෂුන් වහන්සේලා පිරිස මහා කච්චාන හාමුදුරුව ළඟට වැඩම කළේ. මහා කච්චාන හාමුදුරුවෝ ගියාට පස්සේ උන්වහන්සේ මෙන්න මේ කියන වචන හතරේ අර්ථය කුමක්ද කියන එක උන්වහන්සේ පැහැදිලි කරනවා. පැහැදිලි කරලා පින්නතුනේ ඊට පස්සේ මහා කච්චාන හාමුදුරුවෝ පැහැදිලි කරනවා ඔබ වහන්සේලාට මේ මම විස්තර කරන ලද අර්ථ පිළිබඳව යම් කෙසේ ගැටලුවක් නොවැටහීමක් තියෙනවා නම් තවදුරටත් ඒ දැන ගැනීම සඳහා නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් වේලාවක අහලා බලන්නට කියලත් මහා කච්චාන් හාමුදුරුවෝ ඉල්ලා සිටිනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන්. භික්ෂුන් වහන්සේලා ඒ අනුවත් ගිහිල්ලා මේ ධර්ම දේශනාවේ අර්ථය හොඳාකාරවම තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳව අහනකොට ස්වාමි භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා ඔබ වහන්සේලා නියම තැනට තමයි වැඩම කරලා තියෙන්නේ. යම්කිසි ආකාරයට හරය සෙවීමට යමක හරය ලබා ගැනීමට උවමනා කරන කෙනෙක් මේ සූත්‍රයේ උදාහරණයක් හැටියට දක්වලා තියෙනවා යම්කිසි ගහක හරය නැත්තම් අරටුව තිබේදයි හරියට දැන ගැනීමට ඒ ගස මුලට ගිහිල්ලා ඒ ගස වටේ කැරකිලා ඒ ගසේ කඳ දිහා බලලා ඒ ගසේ ගිහිල්ලා තියෙන අතු දිහා බලලා ඒ වගේම හටගෙන තියෙන ඵල, ගෙඩි ආදී දේවල් දිහා බලලා යම්කිසි විදිහකට ප්‍රඥාවන්ත පුරුෂයෙක් ඒ හොඳින්ම ඒ ගතේ අරටුව තියනවා කියලා දැනවන්නවාද අන්න ඒ වගේ ඔබ වහන්සේලාත් නියම කෙනා ළඟට ගිහිල්ලා තමයි මෙහි අර්ථය නියමාකාරයෙන් දැනගෙන තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේත් මේ සූත්‍රය හා සම්බන්ධ ඒ විස්තර විස්තර කතාව තුළදී සඳහන් වෙනවා ඒ විදිහට උන්වහන්සේ අනුමත කරපු බව. ඉතින් පින්නතුනේ අන්න ඒක තමයි මේ සූත්‍රයට සම්බන්ධ නිදාණය සහ මේ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන කාරණාව ප්‍රධාන වශයෙන්. ඉතින් පින්නතුනේ අපේ මෙතනදී මේ ධර්ම දේශනාවේදී වැඩියෙන් අවධාරණය කරගත යුතු දැනගත යුතු කාරණාව තමයි ධම්මෝච අත්තෝච ධර්මයේ කියන්නේ කුමක්ද අර්ථය කියන්නේ කුමක්ද කියන එක. ඒ වගේම අධම්මෝච අනත්තෝච අනර්ථය කියලා කියන්නේ කුමක්ද? ඒ වගේම අධර්මය කියලා කියන්නේ කුමක්ද කියන එක තමයි ඊටාම වැදගත්ම දැනගත යුතු කාරණා හතරක් හැටියට මේ අවස්ථාවේදී සඳහන් කරන්නට අවශ්‍ය වන්නේ. පින්නතුනේ විශේෂයෙන්ම මේ සූත්‍රයේ ඒ කරුණු හතර භික්ෂුන් වහන්සේලාට අවබෝධ නොවීම නිසා මහා කච්චාන හාමුදුරන් වහන්සේ ළඟට මුන්වහන්සේලා වැඩම කරා. එහෙම වැඩම කරලා මුන්වහන්සේලාගෙන් අහන අහන අහන වෙලාවේදී මහා කච්චාන හාමුදුරන් වහන්සේ පැහැදිලි කරනවා කුමක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ධර්මයේ කියලා කියන්නේ අධර්මයේ කියලා කියන්නේ අර්ථය කියලා කියන්නේ අනර්ථය කියලා කියන්නේ කුමක්ද කියන එක බුදුහාඳුරෝ පැහැදිලි කරපු ආකාරයටම මේ මහා ගච්ඡාන හාමුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මේ වික්ෂුන් වහන්සේලා. විශේෂයෙන්ම පින්නතුනි අපි දන්නවා මේ ලෝකයේ මිනිස්සු නැත්තම් සත්වයෝ විවිධ ආගමිකයෝ අපේ ලෝකේ ජීවත් වෙනකොට තම තමන්ට උවමනා විදිහට තමයි අර්ථය ධර්මය නැත්නම් හොඳ නරක කියන මේ දේවල් තීරණය කරගන්න. Tamanට වාසි වෙන්නේ කොයි ආකාරයටද, අවාසි වෙන්නේ කොයි ආකාරයටද? Tamanගේ පැත්තෙන් හිතලා තමයි සමහරවිට ධර්මයේ අර්ථය, ඒ වගේම අධර්මයේ අනර්ථය කියන මේ දේවල් තීරණය කරන්නේ. උදාහරණයක් හැටියට බලන්න දැන් මේ ලෝකේ විවිධාකාර ආගම් තියෙනවා. නමුත් ඒ හැම ආගමකම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල වගේ මේ ධර්මය කියන එක නැත්නම් අර්ථය කියන එක සර්ව සුභවාදී විදිහට නැත්නම් සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව පැහැදිලි කරන දෙයක් නෙමෙයි. ඒ ඇත්තන්ගේ ධර්මයට අනුව ඒ ධර්මයේ තුල යහපත්ය හොඳය කියන එක තීරණය කරන්නේ ඒ ඇත්තන්ගේ උපයෝගීතාවයට අනුව. සමහර බටහිර රටක අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මිනිස්සු ඝාතනය කිරීම නැත්නම් සතුන් ඝාතනය කිරීම ධර්මයේ හැටියට. මොකද ඒ ඇත්තෝ හිතන්නේ තමන්ගේ පැවැත්ම සඳහා ඒ හොඳයි කියලා. ඒතර බුද්ධ ආගමේ එහෙම දෙයක් කියන්නේ නැහැ. බුද්ධ ආගමේ කියන්නේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වේවා කියන අදහස තමයි බුද්ධ ධර්මයේ තුල උගන්වන්නේ. නමුත් වෙනත් ආගම්වල තම තමන්ට වාසි සැලසෙන්නේ කොයි ආකාරයෙන්ද? එහෙමත් නැත්නම් තමන්ගේ ඒ තියෙන පිළිවෙත් ටික ආරක්ෂා කර ගැනීම කරගෙන යාම සඳහා පදනම පසුබිම සකස් වෙන්නේ කොයි ආකාරයෙන්ද අන්න ඒ සඳහා කටයුතු කරනවා මිසක් මේ ලෝකේට කරුණාව මෛත්‍රිය සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා මේ අපේ ධර්මයේ තුල උගන්වනවා වගේ දර්ශනයක් ඒ ආගම් තුල ඇත්ත වශයෙන්ම දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසාම අපිට දකින්නට ලැබෙනවා මේ ලෝකයේ තුල විවිධාකාර අර්බුද. තව කෙනෙකුට හොඳයි කියලා හිතන දේ තවත් පිරිසකට නරකයි. මොකද ඒ දර්ශනයේ තුල ඇත්ත වශයෙන්ම අවිහිංසාවක්, කරුණාවක්, මෛත්‍රියක් එකාකාරයෙන්ම සියලු දෙනාටම පොදුවේ බෙදලා යන විදිහට නෑ. තමන්ගේ අයට පමණයි. තමන්ගේ පිරිසට විතරක් ඒ කරුණා මෛත්‍රියේ පමණයි. නමුත් බෞද්ධ දර්ශනයේ තියෙන එහෙම දර්ශ එහෙම දෙයක් නෙමෙයි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වයන්ට යහපත ප්‍රාර්ථනා කිරීම සැපත ප්‍රාර්ථනා කිරීම සලසා ගැනීම තමයි බෞද්ධ දර්ශනයේ උගන්වන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ ධර්මයේ අධර්මයේ අර්ථයේ අනර්ථයේ කියන එක වටහා ගැනීම ඊටාම වැදගත් වෙනවා. කිසිම දර්ශනයකට කිසිම ආගමකට අසු වෙන්නේ නැතුව ඒ උගන්වන ඉගැන්විලි වලට යටපත් නොවි තමන්ගේ චින්තනය යටපත් කරන්නේ නැතුව නිදහස් චින්තකයන් වශයෙන් බෞද්ධයන් මේ අර්ථයේ ධර්මයේ කියන එක අනර්ථයේ අධර්මයේ කියන එක අවබෝධ කරගත යුතු වෙනවා. ඒ සඳහා මේ සූත්‍රය ඊටාම වැදගත් සූත්‍රයක්. මහා කච්චාන හාමුදුරන් වහන්සේ පැහැදිලි කරනවා පාණාතිපාතා ආවුසෝ අධම්මෝ අධර්මයේ කියලා කියන්නේ මොකද්ද? පාණාතිපාතා ආවුසෝ අධම්මෝ මහණෙනි නැත්නම් සහෝදර භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා ප්‍රාණඝාතය කරනවා නම් අන්න ඒක තමයි අධර්මයේ කියලා. නම් බොහොම පැහැදිලි සතුන්ට හිංසා කිරීම, සතුන් ඝාතනය කිරීම යම් කිසි ආකාරයකට සිද්ධ කරනවා නම් ඒක තමයි අධර්මය කියලා මේ මේ සූත්‍රයේදී මහා කච්චාන හාමුදුරුව මේ වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. ඒ වගේම මොකද්ද ධර්මය කියලා කියන්නේ? පාණාතිපාතා වේරමණී ධම්මෝ ප්‍රාණඝාතයෙන් වෙන්වීම තමයි ධර්මය කියලා කියන්නේ. එතකොට එහෙමනම් මේ සූත්‍රය තුල අපිට සාමාන්‍යයෙන් මේ ධර්මය අධර්මය කියන වචනේ ඊටාම පුළුල් අර්ථ තියෙන අර්ථ රාශියක් දකින්නට තියෙන වචනයක්. ධර කියලා කියන්නේ දරා සිටීම කියන එක. එතකොට මේ ලෝකයේ තුල යම් කෙසේ පැවැත්මක් තියනවද දේශනාවක් තියනවද ඉගැන්වීමක් තියනවද මේ සියලුම දේවල් ධර්ම කියන වචන තුල විග්‍රහ වෙනවා විස්තර වෙනවා විශේෂයෙන් අර්ථ 34ක් පමණ මේ ධර්මයේ කියන වචනේ තුල විග්‍රහ වෙනවා නමුත් මේ සූත්‍රයේ තුල මේ අර්ථය තමයි පැහැදිලි කරන්නේ පාණාතිපාතා ආවුසෝ අදම්මෝ මහණෙනි ප්‍රාණඝාතයේ තමයි අධර්මයේ හැටියට මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ අර්ථවත් කරලා තියෙන්නේ. ඒ වගේම පාණාතිපාතා වේරමණී ධම්මෝ ප්‍රාණඝාතයෙන් වෙන්වීම තමයි ධර්මයේ හැටියට දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම තව වචනයක් අපිට අසන්නට ලැබුණා මොකද්ද අනත්තෝ කියලා. යේච පාණාතිපාත පච්චයා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවಂತಿ අයං අනත්තෝ. යම්කිසි ආකාරයකට ප්‍රාණපානාතිපාතේ නිසා එහෙමත් නැත්නම් මේ සතුන් මැරීම සතුන් ඝාතනය කිරීම හිංසාවට ලක්වීම නිසා විවිධාකාර වූ අකුසල ධර්ම පහළ වෙනවා නම් අන්න ඒක තමයි අනර්ථය කියලා දේශනා කරනවා. මේ ලෝකයේ තුල අනර්ථ වශයෙන් සඳහන් වෙන අනර්ථ වශයෙන් හඳුනාගත හැකි යමක් තියෙනවා නම් ඒ සියල්ලම ප්‍රාණඝාතය නිසා සතුන් මැරීම නිසා සතුන්ට හිංසා පීඩා කිරීම නිසා ඇතිවෙන යම්කිසි පවිතු චේතනාවන් පවිතු සිතුවිලි පවිතු ක්‍රියාකාරකම් කියනවනම් අන්න ඒක තමයි මේ සූත්‍රයට අනුව අනර්ථ කියලා දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම පින්නතුනි අර්ථ කියන වචනය මේ තුල දේශනා වුණා. ඒකේ අදහස් තමයි පාණාතිපාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වෙන් වුණාට පස්සේ ඒ තුලින් යම්කිසි කෙනෙකුගේ සිත තුළ කුසලා ධම්මා භාවනා පාරිපූර්ණං ගච්ඡanti යම් කිසි කෙනෙකුගේ හිත තුළ මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම නිසා යම් කිසි ආකාරයක කරුණාවක් මෛත්‍රියක් අනුකම්පාවක් ආදී කුසල චේතනාවන් පහළ වෙනවද මේ ලෝකයේ තුල අන්න ඒක තමයි අර්ථය හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා මේ සූත්‍ර දේශනාව තුළ. ඉතින් ඒ විදිහට පින්නතුනේ කාරණා 10ක් ඉදිරිපත් කරමින් මේ මහා කච්චාන හාමුදුරන් වහන්සේ මේ සූත්‍රයේ තුලදී මේ ලෝකයේ තුල ධර්මයේ කුමක්ද අධර්මයේ කුමක්ද අර්ථයේ කුමක්ද අනර්ථයේ කුමක්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් පෙන්වතනි අපි සරලව වටහා ගන්නට ඕන කාරණාව තමයි ධර්මය කියලා කියන්නේ මිනිස්සුන් අතින් සිද්ධ වෙන යම්කිසි යහපත් දේවල් තියෙනවා නම් ඒ සියල්ලම තමයි ධර්මය. පළවෙනි කාරණාව හැටියට දේශනා කරලා තින් ප්‍රාණඝාතයෙන් වෙන්වීම. ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මයේ වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතයේ යෙදීම අධර්මයේ බවට පත් වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතය සිද්ධ කිරීම නිසා යම් කෙසේ අහිතක් ලෝකයේ සමාජයේ සිද්ධ වෙනවා නම් ඒක අනර්ථයේ බවට පත් වෙනවා අනර්ථ කියන වචනෙන් විග්‍රහ වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ලෝකයට යහපතක් සිද්ධ වෙනවා නම් ඒකට අර්ථය කියලා මේ අවස්ථාවේදී අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට මේ සූත්‍රයේ තුල මම මුලින් සඳහන් කළා මේ පින්නතුන්ට මේ සූත්‍රයේ තුල කාරණා 10ක් තමයි සඳහන් වෙන්නේ. කරපා එක කාරණාවක් විතරයි මම මේ පැහැදිලි කළේ. කෙටියෙන් ඔය අතන්ට මම පැහැදිලි කරන්නම්. එහෙමනම් ප්‍රාණඝාතය අධර්මයක් වෙන්න හැටිත් ඒ වගේම ධර්මයක් වෙන හැටිත් ඒ වගේම අර්ථයක් වෙන හැටිත් අනර්ථයක් වෙන හැටිත් සිද්ධ වුණා වගේම අදත්තා දාණයත් ඒක ඒ කොටසටම අයත් වෙනවා අදත්තා දාණය කියලා කියන්නේ නොදුන් දේ ගැනීම සොරකම් කිරීම මේ ලෝකයේ තුල සොරකම් කිරීම පවතිනවා නම් ඒක අධර්මයක් ඒ වගේ මේ ලෝකයේ තුල සොරකම් කිරීම නවතිනවා නම් ඒක ධර්මයක්. ඒ වගේම මේ ලෝකයේ තුල සොරකම් කිරීම නැවතීම නිසා නැතිවීම නිසා අඩුවීම නිසා යම්කිසි යහපතක් සිද්ධ වෙනවා නම් ඒක අර්ථයක්. ඒ වගේම මේ ලෝකයේ තුල මේ සමාජයේ තුල අපේ ජීවිත තුල සොරසිතින් අනුන්ගේ දෙයක් ගැනීමේ අදහස් නැති වෙලා අප විසින් යම් කෙනෙකුට යමක් දිය යුතුයි කියන අදහස ඇති කරගෙන යම්කිසි දෙයක් දෙන්නට පුළුවන්කම ලැබෙනවා නම් අන්න ඒක තමයි අර්ථය මේ සූත්‍රය තුල විග්‍රහ වෙන්නේ. ඉතින් මේ දෙවෙනි කාරණාව, තුන්වෙනි කාරණාව තමයි පින්නතුනි කාමේසු මිච්ඡාචාරා ආවසෝ අදම්මෝ. කාමේහි වරදවා හැසිරීම තමයි අධර්මය. ඒ වාගේම කාමේ වරදවා හැසිරීමෙන් වැළකීමට යම් කිසි කෙනෙකුට හැකියාව තියෙනවා නම් ඒක තමයි ධර්මය. ඒ වගේම කාමේහි වරදවා නොහැසිරීම නිසා යම්කිසි කුසල ධර්මයන් පුද්ගලයෙක් තුළ චරිතයෙන් ඇති විය යුතු යහපත් ගතිගුණ යහපත් චරිත ලක්ෂණ ඇති වෙනවා නම් ඒක තමයි මේ ලෝකයේ තුල අර්ථයේ හැටියට මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම කාමයේ වරදවා හැසිරීම නිසා සමාජයේ තුල යම්කිසි ආකාරයක දුස්චරිත භාවයක් මිනිසුන්ගේ පරිහානියක් පෞල් ජීවිත තුල පරිහානියක් දරුවන් අතර විවිධාකාර ප්‍රශ්න ගැටලු දෙමව්පියන් අතර විවිධාකාර ප්‍රශ්න ගැටලු ඇති වෙනවා නම් අන්න ඒක තමයි අනර්ථයේ හැටියට මේ සූත්‍රය තුල දේශනා වුනේ. එහෙමනම් පින්නතේ ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාමේසු මිච්ඡාචාරා කියන මේ ත්‍රිවිධ අකුසලයන් කයෙන් සිදුවේ ඇති සිදුවෙන්නට පුළුවන් ත්‍රිවිධ අකුසලයන් යම්කිසි ආකාරයකට පවතිනවා නම් ඒක අධර්මයක් නොපවතිනවා නම් ඒක ධර්මයක්. ඒ වගේම ඒ තුලින් යම්කිසි ආකාරයක විනාශයක් පරිහානියක් සමාජය තුල ඇති වෙනවා නම් ඒක අනර්ථයක්. ඒ වගේම මේ කියපු කයෙන් සිදුවෙන වැරදි වලින් වැළකීම නිසා ඇතිවෙන යම්කිසි අභිවෘද්ධියක් සාර ධර්ම මේ වටිනාකමක් සමාජයේ තුල ඇති වෙනවා නම් ඒක අර්ථයක් හැටියට මේ ධර්ම දේශනාව තුළින් අවබෝධ කරගත යුතු වෙනවා. එහෙමනම් පින්නොතනේ මේ බුදුහාමුදුරුවෝ මේ ධම්ම අධම්ම අත්ත අනත්ත කියන මේ කාරණා තුලින් අපිට පැහැදිලි කරලා තියෙන්නේ මේ ලෝකයේ තුල ධර්මය අධර්මය අර්ථය අනර්ථය කොයි ආකාරයෙන් පැවතිය යුතුද එසේ පැවතීමෙන් කුමන ආකාරයේ බලපෑමක් සමාජයට අපේ මිනිසුන්ට එවාගේම පෞල් ජීවිත තුළට සිද්ධ වෙනවාද කියන එක තමයි මේකෙන් අදහස් වන්නේ. ඒ නිසා ධර්මයේ යනු කුමක්ද කියන එක දැන ගැනීම ඉතාම වටිනවා මේ ဒုတိ ය ධම්ම සූත්‍රයෙන්. ඒ වගේම අර්ථයේ යනු කුමක්ද කියන එක දැන ගැනීම ඉතාම වටිනවා. ඒ වගේම අධර්මයේ කියලා කියන්නේ කුමක්ද කියන එක වටහා ගැනීම වටිනවා. ඒ වගේම අනර්ථය කියන එකක් කුමක්ද කියලා වටහා ගැනීම ඉතාම වටිනවා. බුදුහාමුදුරෝ මේ කයෙන් සිදුවෙන වැරදි තුන තමයි මුලින් දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් මේ අධර්ම ධර්ම අනර්ථ අර්ථ කියන මේ වචන හතර තුලින් පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට පින්වත්නි බුදුහාමුදුරෝ මේ සූත්‍රයේ තුලින් අදහස් කරලා තියෙන්නේ අදහස් කරලා විශේෂයෙන් කච්චායන හාමුදුරන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ වචනයෙන් සිදුවෙන වැරදි හතරක් පිළිබඳව දේශනා කරලා තියෙනවා මේ ශාසනය. වචනයෙන් සිදුවෙන වැරදි හතරක් පිළිබඳව මේ පින්නතුන් දන්නවා මුසාවාදා වේරමණී, පරුසා වාචා වේරමණී, පිසුනා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී මේ විදිහට සඳහන් වෙනවා. මෙන්න මේ කියන වචනයෙන් සිදුවෙන වැරදි මුසාවාදා වේරමණී ධම්මෝ මුසාවාදයෙන් වැළකීම තමයි ධර්මයයි කියලා කියන්නේ. මුසාවාදෝ අධම්මෝ මුසාවාදයේ යෙදීම තමයි අධර්මයේ කියලා කියන්නේ. ඒතර මුසාවාදයේ නිසා යම්කිසි සමාජයක යම්කිසි පුජ්‍යලයක් තුල යම්කිසි පවුලක් තුල පරිහානියක් ඇති වෙනවා නම් ඒ වගේම විනාශයක් ඇති වෙනවා නම් නොදියුණු ලක්ෂණ පහළ වෙනවා නම් පුජ්‍යල පරිහානියක් ඇති වෙනවා නම් අන්න ඒක තමයි මේ සූත්‍රයේ තුලදී අනර්ථයේ වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ වගේම මුසාවාදා කියන මේ අකුසල ක්‍රියාව වෙනුවට යහපත් වචන සත්‍ය කතා කරනවා නම් ඇත්ත කතා කරනවා නම් ඒ සත්‍ය කතා කියීම නිසා ඒ පුජ්‍යලයා සත්‍යවාදී පුජ්‍යලයක් වෙනවා. ඒ සමාජයේ සත්‍යවාදී සමාජයක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ තුලින් අර්ථයක් ලෝකයට සැපේනවා. අන්න ඒක තමයි මෙතන එහෙමනම් අත්ත කියලා කිව්වේ. ඒ වාගේම පිසුනා වාචා කේලාම් කීම කේලාම් කීම තුලින් අධර්මය රජ කරන තත්වයටපත් වෙනවා. ඒ වගේම කේලම් නොකීම තුලින් ධර්මයේ රජ කරන තත්වයටපත් වෙනවා. ඒ වගේම කේලම් කීම නිසා යම්කිසි කරදර, හිරිහැර, ભેද වින්නතා සමාජය තුල ඇති වෙනවා නම් අන්න ඒක තමයි මේ සූත්‍රයේ තුල අනර්ථයේ හැටියට දේශනා කළේ. ඒ වගේම කේලාම් නොකිය යහපත් දෙයක් කතා කරලා හොඳ දෙයක් කතා කරලා සමාජයට යහපතක් සැලසෙනවා නම් ඒක තමයි මේ සූත්‍රයේ තුල අර්ථයේ වශයෙන් දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි මේ වචනයෙන් සිදුවෙන වැරදි වලින් වැරදි අතර කේලාම් කීම තුලින් අර්ථය අනර්ථය ධර්මයේ අධර්මයේ කියන මේ කාරණා මෙන්න මේ ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම පරුසා වාචා සමාජයේ මිනිස්සු කලකෝලහර කරගන්නවා රණ්ඩු වෙනවා ඉතින් බුදුහාමුදුරෝ අදහස් කරපු දේ මේ මහා කච්චාන හාමුදුරෝ මේ සූත්‍රයේ තුලින් තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා. පරුස වචන කතා නොකිරීම තමයි ධර්මය. පරුස වචන කතා කිරීම තමයි අධර්මය. ඒ වගේම පරුස වචන කතා කිරීම නිසා යම්කිසි අනර්ථයක් අහිතක් හානියක් සිද්ධ වෙනවා නම් ඒක තමයි අනර්ථය. ඒ වගේම පරුස වචන කතා නොකර කාරුණික වචන, මෛත්‍රී සහගත වචන කතා කිරීම නිසා සමාජයට අර්ථයක්, පුජ්‍යලයා තුල අර්ථයක්, යහපත් දෙයක්, සමාජය තුල අර්ථයක්, යහපත් දෙයක් ගොඩනගෙනවා නම් අන්න ඒක තමයි අර්ථය නැත්නම් අත්ථෝ කියලා මේ සූත්‍රය තුල දේශනා වුනේ. මෙන්න මේ විදිහට පින්නතනේ සම්පප්පලාප කියන වචනයත් එහෙමයි. අපි දන්නවා සමාජ මිනිස්සු විවිධාකාර විදිහට එකතු වුණාට පස්සේ විවිධාකාර දේවල් කතා කරනවා. ඒකෙන් ඇත්ත වශයෙන්ම අර්ථයක් තියනවද අර්ථයක් නැද්ද? ඒ වගේම ඒ තුල ධර්මයක් තියනවද අධර්මයේද තියෙන්නේ මේ කිසිම දෙයක් කල්පනා කරන්නේ නැහැ. මේ ධර්මයේ මා මුලිනුත් සඳහන් කළා මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ මේ ධර්මයේ ප්‍රඥාවන්තයට හිතන අයට බුදුහාමුදුරෝ රාහුලෝවාද සූත්‍රයේදී රාහුල පොඩිහාමුදුරන් වහන්සේට පැහැදිලි කළා පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා කායන කම්මං කාතබ්බං ඔබ වහන්සේ කයින් යම්කිසි ක්‍රියාවක් කරනවා නම් නැවත පාරක් හිතන්න දෙපාරක් කල්පනා කරන්න පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා එකපාරක් නෙමේ දෙපාරක් හිතලා කායන කම්මං කාතබ්බං කයින් කරන ක්‍රියා කරන්න පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං දෙපාරක් හිතලා කල්පනා කරලා නැවත නැවත හිතලා වචනයෙන් කරන ක්‍රියාවන් සිද්ධ කරන්න ඉෂ්ට කරන්න ඒ වගේම තවදුරටත් උන්වහන්සේ රාහුල පොඩි හාමුදුරන්ට ඉගැන්වුවා පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා මනසා කම්මං කාතබ්බං මනසින් කරන ක්‍රියාවක් තියෙනවා අපි. ඒ මනසින් කරන ක්‍රියා කරන කොටත් නැවත නැවත නැවත නැවත හිතලා කල්පනා කරලා කරන්නට කියලා රාහුල පොඩි හාමුදුරන්ට රාහුලෝවාද සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේක රාහුල පොඩි හාමුදුරන්ට විතරක් නෙමෙයි මුළු මහත් සත්ව සංහතියට මනුස්ස ප්‍රජාවටම බුදුහාමුදුරු දේශනා කරපු දේශනාවක්. එහෙම නොවුණු අවස්ථාවේදී තමයි මෙන්න මේ කියන අධර්මයේ ධර්මයේ අර්ථය අනර්ථය කියන එක හරියට වටහා ගැනීමටවත් කල්පනා කිරීමටවත් අවස්ථාවක් නොලැබෙන්නේ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ හිතන පුජ්‍යලයා කල්පනා කරන පුජ්‍යලයා බුද්ධිමත් පුජ්‍යලයා ප්‍රඥාවන්ත පුජ්‍යලයා තමයි දෙපාරක් හිතන්නේ පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා එකපාරක් හිතලා ඒක කරන්නේ නැහැ දෙපාරක් හිතනවා දෙවනුව හිතලා තමයි යම්කිසි ක්‍රියාවක් කරන්නේ යම්කිසි වචනයක් කතා කරන්නේ යම්කිසි සිතවිල්ලක් පවා දියුණු කරන්නේ සිත තුල වර්ධනය කරන්නේ. අන්න එතකොට පින්නතුනි ධර්මයේ අධර්මයේ තේරුම් ගැනීමට අපිට මොහොතක් අපේ හිත තුල ලැබෙනවා. ඒ වගේම අර්ථයේ අනර්ථයේ පිළිබඳව තේරුම් ගැනීමට අපිට දෙපාරක් සිටීම නිසා අවකාශයක් ඉඩක් ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනේ බුදුහාමුදුරෝ මේ මේ සූත්‍රයේ තුලදී පැහැදිලි කරලා තියෙන අදහස මහා කච්චාන හාමුදුරන් වහන්සේ අපිට ඉතා මැනවින් පැහැදිලි කරලා තියෙනවා සම්පප්පලාපා ආදී මේ වචනයෙන් කෙරෙන වැරදි පිළිබඳව විග්‍රහ කරන අවස්ථාවේදී වචනයෙන් කෙරෙන වැරදි වලදී සම්පප්පලාපා ගැන හිස් වචන හිස් වචන කතා කිරීම සමාජයේ ඉතාම ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තියෙනවා. රජ ආයතනයක වෙන්නට පුළුවන්, පුජ්‍යලික ආයතනයක වෙන්නට පුළුවන්, සමහර විට විහාරයක, පන්සලක සිල් සමාදන් වෙන්න කිය උපාසක උපාසිකාවන් අතර පවා මේ හරිම අමාරු කාර්යයක් වෙලා දිනවා මේ සම්පප්පලාප කියන එක නවත්ත ගැනීම. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ යන බණ අහන සිල් රකින භාවනා කරන අයට දේශනා කරපු හොඳ අවවාදයක් තියෙනවා ධම්මීවා කතා අරියෝවා තුන්නී බාවෝ කියලා. ධම්මීවා කතා කියලා කියන්නේ දැහැමි කතාවක්. එසේ නැත්නම් අරියෝවා තුන්නී භාවෝ ආරේ තෘෂ්ණීම් භාවේ කතා කරනවා නම් පුළුවන් තරම් දැහැමි කතාවක් කරන්නට ධර්ම සාකච්ඡාවක් කරන්නට තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් දෙයක් පමණක් කතා කරන්න අරියෝවා තුන්නී භාවෝ එහෙම නැත්නම් ඔබ ආරේ තෘෂ්ණීම් භාවයෙන් කාලය ගත කරන්නට කියන එකයි බුදුහාඳුරෝ නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරේ දේශනා කරේ ආරේ තෘෂ්ණීම් භාවයේ කියලා කියන්නේ පින්නතුනි යෝනිසෝ මනසිකාරේ අර මුලින් මා සඳහන් කරපු රාහුල පොඩිහාමුදුරන්ට බුදුහාඳුරෝ අනුදැන වදාළපු සතර සතිපට්ඨානයෙන් යුක්තව ජීවිතේ ගත කිරීම තමයි ආර්ය තොස්නීම් භාවය කියලා කියන්නේ. ඒතර කිසි කෙනෙක් එක්ක කතා බහ නොකර තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ කය තුළ තමන්ගේ සිත තුළ තමන්ගේ මේ සිටිවිලි තුළ ගමන් කරන මේ ක්‍රියාවලිය පිළිබඳව බැලීම තමයි ආර්ය තොස්නීම් භාවය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් එහෙම ස්වરૂපයක් අපිට හරි අමාරුයි දකින්නට අපි අවුරුදු ගණනාවක් අපේ ජීවිත කාලයේ පුරාවටම සමහරට අපි බණ ඇහුවා. ධර්මයේ ගැන දැනගෙන හිටියත් ප්‍රායෝගිකව ධර්මශාලාවේ සිටින්නට අපිට සමහරට පුළුවන් කමක් නැහැ පොය දවසේ. මෙන්න මේ කියන සම්පප්පලාප කියන වචන වලින් ඈත් වෙලා යහපත් වචන වල යෙදිලා. යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් වෙන්නතුනේ සම්පප්පලාපා පටිවිරතෝ සම්පප්පලාපයෙන් වෙන් වෙලා යහපත් වචන කතා කරමින් සුන්දර වචන කතා කරමින් ධර්මමය කතාවක් කරමින් සිටිනවා නම් යෙදෙනවා නම් අන්න ඒක තමයි ධර්මය කියලා කියන්නේ මේ සූත්‍රයට අනුව. ඒ වගේම යම් කිසි කෙනෙක් සම්පප්පලාප දිගටම කරගෙන යනවා නම් සම්පප්පලාපෝ ආවුසෝ අධම්මෝ. සම්පප්පලාපේ යෙදීම තමයි අධර්මය කියලා කියන්නේ. ඒ වගේම සම්පප්පලාපේ තුලින් යම් කිසි ආකාරයක සම්පප්පලාප පච්චය අනේකේ අකුසල ධම්මා සම්පප්පලාපේ හේතු කරගෙන යම්කිසි ආකාරයකට අකුසල සිතිවිලි අකුසල ධර්ම යම්කිසි තැනක ගොඩනගෙනවා නම් ඒවා තව තවත් වැඩි වෙනවා නම් ඒක තමයි අනර්ථය කියලා මේ සූත්‍රයට අනුව දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම සම්පප්පලාපයෙන් වෙන්වීම නිසා සමාජයට යම්කිසි යහපතක් ලැබෙනවා නම් ඒ කියන්නේ සම්පප්පලාපා වෙනුවට හිස් වචන කතා කරනවා වෙනුවට ධර්මයේ කතා කරනවා නම් මිනිස්සු ධර්මයේ සාකච්ඡා කරනවා නම් මිනිස්සු අන්නේ ධර්මයේ සාකච්ඡා කිරීම කතා කිරීම නිසා සමාජයේට ධර්ම පණිවිඩයක් ලැබෙනවා නම් ධර්මයේ අහන්නට ලැබෙනවා නම් දහම් දැනුම මිනිස්සුන්ගේ වැඩි වෙනවා නම් ඒ අහන ධර්මයේ තුල මිනිස්සු ක්‍රියාත්මක වෙනවා නම් තමන්ගේ ජීවිතේ ක්‍රියාත්මක කරන්න උත්සාහවන්ත වෙනවා නම් අන්න ඒක තමයි අර්ථයේ හැටියට බුදුහාමුදුරෝ මේ සූත්‍රයේදී මේ දේශනාවේදී මේ කෙටි දේශනාවේදී අදහස් කළේ. ඒක තමයි මේ මහා කච්චාන හාමුදුරුව මේ ဒုတိ ය ධම්ම සූත්‍රයේදී වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් පින්නතුනි ඔන්න ඔය විදිහට කයින් කරන වැරදි තුනත් ඒ වගේම වචනයෙන් කරන වැරදි හතරත් උන්වහන්සේ පැහැදිලි කරනවා ධර්මයේ වන්නේ කෙසේද අධර්මයේ වන්නේ කෙසේද අර්ථයේ වන්නේ කෙසේද අනර්ථයේ වන්නේ කෙසේද කියන එක පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරලා අවසානයේ උන්වහන්සේ තව දුරටත් මේ දස අකුසලයේම දස අකුසලයේම මේ සූත්‍රයේ තුලදී උන්වහන්සේ විග්‍රහ කරනවා ධර්මයේ බවට පත් වෙන්නේ කෙසේද අධර්මයේ බවට පත් වෙන්නේ කෙසේද දැන් ඔයත්න්ට අදහසක් ඇති වෙන්නට ඕනේ මේ සූත්‍රයේ තුලදී දස අකුසලයේම ඉදිරිපත් කරලා බුදුරජාණන් වහන්සේ මේ කච්චායන හාමුදුරන් වහන්සේ කරන විග්‍රහය තුලින් දස අකුසලයේම ධර්මයේ බවටත් අධර්මයේ බවටත් අර්ථයේ බවටත් අනර්ථයේ බවටත් පත් වී තියෙන්නේ කෙසේද කියන එක. අවසාන වශයෙන් සඳහන් වෙන ඒ සිතින් කෙරෙන වැරදි තුන තමයි අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන මේ සිතින් කෙරෙන වැරදි තුන. මේ ශාසනයේ දස අකුසල් වශයෙන් සඳහන් වෙන ඒ දස අකුසල් අතර අවසාන තුන තමයි අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි කියන මේ තුන. ඉතින් ඒ තුනත් ඒ කාරණා තුනත් මේ සූත්‍රයේ තුල සඳහන් වෙනවා අවිජ්ජා ආවසෝ අධම්මෝ යම්කිසි සමාජයක යම්කිසි පුජ්‍යලයක් තුල අවිද්‍යාව පවතිනවා නම් ඒක තමයි අධර්මය මේ සූත්‍රයට අනුව කුමක්ද පින්නෝතිය අවිද්‍යාව කියලා කියන්නේ දැන් සමාජයේ ලෝකයේ මිනිසුන් තුල උපතින්ම ගේන දෙයක් තමයි ලෝභ දෝෂ මෝහ කියන මේ අකුසල මූල තුන. මේ අකුසල මූල තුනට අනුව තමයි ලෝකයේ මිනිස්සු ජීවත් වෙන්නේ සමාජයේ කටයුතු කරන්නේ. ඒ නිසා තමයි අපි ලෝභය, ద్వේෂය, මෝහය තියෙන නිසා තමයි අපි ඉපදිලා තියෙන්නේ. ඒ වගේම අපි කටයුතු කරලා තියෙන්නේ. අපි මේ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අවිජ්ජා කියන එක අදහස් වෙන්නේ සාමාන්‍ය ලෝභය නෙමෙයි, දැඩි ලෝභය හැටියටයි බණ පොතේ සඳහන් වෙන්නේ. ඒ යම් කිසි කෙනෙක් දැඩි ලෝභය නිසා ওই කියන ආකාරයට කටයුතු කරනවා නම් අන්න එතන අධර්මයේ තියෙනවා. ඒ වගේම දැඩි ලෝභයෙන් තොරව ජීවත් වෙනවා නම් ධර්මයේ තියෙනවා. දැඩි ලෝභය නිසා සමාජයට හානියක් වෙනවා නම් ඒකට තමයි අනර්ථය කියලා කියන්නේ. දැඩි ලෝභය නැති නිසා සමාජයට යහපතක් වෙනවා නම් ඒකට තමයි අර්ථය කියලා කියන්නේ. ඒ වගේම ව්‍යාපාදයත් එසේමයි, මිච්ඡා දිට්ඨියත් එසේමයි. මිච්ඡා දිට්ඨි කියනකොට නම් ලොකු විග්‍රහයක් කරන්නට තියෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය හැටියට ධර්මයේ විවිධ අවස්ථාවල දේශනා කරලා තියෙනවා විවිධ සූත්‍රවල. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව ධර්මයේ ඉගෙන ගැනීමට කැමති පින්නතුන් පුළුවන් තරම් මේවා දැනගෙන සූත්‍ර නැවත නැවත කියවලා තේරුම් අර ගැනීමට කල්පනා කරන්නට ඕනේ. ඒ අනුව මේ වෙලාවේදී ඔබ හැම දිනම මේ ධර්මයේ අධර්මයේ අර්ථය අනර්ථය කුමක්ද කියලා මේ සූත්‍රය තුලින් දැනගන්නට යෙදුන කෙටියෙන් හෝ මේ සුළු වෙලාවෙන් ඒ නිසා ඒ ධර්මානුශාසනාවේ ශක්තියෙන් බලයෙන් ආනිසංසයෙන් ඔබට තුරුණුවන් සරණින් උතුම් ධර්මාවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සුගතිගාමී තත්වයටපත් වේවා කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තියෙන් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම උතුම් වූ නිර්වාණාවබෝධයම සාක්ෂාත් වේවා සාදු සාදු සාදු එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ මාවනැල්ල උතුවන් කන්ද කන්දපාරේ සුසරණ අරණ බෞද්ධාතනාධිපති කෑගල්ල වැවලදිනිය ශ්‍රී මහින්දෝදය පිරිවෙන් විද්‍යායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය කෝල් වෙවේ වනරතන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ගරුතර ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනය, තෙරුවන් සරණේ ආශිර්වාදය සහ සියලු දෙවි රැකවරණින් ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ආගමික අංශයේ තොරතුරුක් දැනගන්න. දුරකථන අංකය 011 12 69 71 40. සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. Thank you.